දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ ආරම්භය ලබා ගන්න ලද මේ අපේ 62 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනිම ධර්ම සාකච්ඡාව සඳහායි අපි දැන් රැස් වෙලා ඉන්නේ මේක එකේ සිට දෙක දක්වා පැවැත්වීමටයි අපේ අදහස ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කෙසේ නමුත් ධර්ම ගෞරවයෙන් යුක්ත මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙන්න බැරි අය හෝ සාකච්ඡාව යන අතර වාරයේදී තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට කැමැති අය ඒ අවස්ථානුකූලව සභාගත කරන්නයි කියලා. ඒ වගේම වැඩසටහන ආරම්භ වෙද්දී ඉස්සෙල්ලා මම කැමැති මතක් කරන්න මේ වෙනකොට සියලුම දෙනා තම තමන්ගේ සීල් සමාදන් වෙලා ඉන්නවා නම්බර 1 දෙක භාවනා උපදේශ පිළිබඳව සීළු දෙනාට මූලිකම තොරතුරු පන්ති ලැබිලා තියෙනවා. තුන දිනචරියාව සහ මෙහිදී පැවතිය යුතු අවතුම් පැවතුම් දැනට දැනුවත් වෙලා තියෙනවා. ඉතින් මේ සැඩ තුනක් ඉවරචි තැනකින් මම පටන් ගන්නෙ ඒ සම්බන්ධව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි මේ ආරසා කරන සීලය පිළිබඳව එහෙම නැත්නම් තමන් අහන්න ඉදිච්ච මේ කමඨහන් බණ වල සම්බන්ධව නොගැලපෙන පැටහින්නක් තැනක් එහෙම නැත්නම් මෙහිදී අපි බලාපොරොත්තු වෙන ඇවතුම් පැවතුම් සම්බන්ධ ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් මම ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ලිඛිතව හෝ වාචික වාචිකව සභාගත කරන්නයි කියලා. ඉතින් මේ කෙටි හඳුනා දීමෙන් පස්සේ ලිඛිතව ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න සභාගත කරන විදිහට මම අරවින්දගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් සමාව අවසර ලැබේවා. අවසරයි අපේ ස්වාමින් වහන්සේ. මම භාවනා කරන විට ඉඳහිට හිත වෙන දේවල් වලට යොමු වෙන විට ඉතිපිසෝ ගාතාව කියන විට මට නැවත හිත එම අරමුණට ගැනීමට පුළුවන්. තවද මම භාවනා කරන විට අපේ ගෙදර තිබෙන රත්‍රන් පාට බුදු පිළිමයට වැඳලායි මම භාවනා කරන්නේ. භාවනා කරනගෙන යන විට මේ බුදු රූපය මට දිස් වෙනවා. එයින් එහාට මට භාවනාවට යන්න බෑ. මට මේ බුදුරුව දර්ශනීය වූ නිසා මට හරිම සතුටක් දැනෙනවා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ தත්වයටදී මෙහෙදි දීප උපදේශ පන්තියට අවුම්කන් දීලා නැති බව පේන්න තියෙන්නේ. ඒක නිසා මෙහි ආවට පස්සේ කැමැතිනම් හිත අලුත් කරගන්න කැමැතිනම් අලුත් උපදේශපන්තිකට යටත් වෙන්න තමන් මේ භාවනා කරනකොට ගන්නෙ මොන අරමුණක්වත් කියලා කියන්න දැනගන්න එපා. මේ gederin ගෙන ආපුවා වගේ කතා කර කර ඉන්න. මම මේ ඉඳගෙන කරන්නේ නැත්නම් ඉඳගෙන බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙවැනි මානසිකාරයට කියන වචනේවත් නැහැ. හිත කැඩුනයි කියලා සටහන් කරලා තියෙනවා. ඉතිවිසෝ ගාථා කියනකොට හිත එනවයි කියලා තියෙනවා. හිත බුදු පිළිමෙට යනවයි කියලා තියෙනවා. නමුත් අපි මෙහෙදි දීප උපදේශ පිළිබඳව උත්සාහයක් කරාද එතකොට මොකද්ද Tamanට අරමුණු උනේ ඒ අරමුණේ අත්දැකීම් පලාතකවත් නැහැ ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා අර මූලික භාවනා උපදේශ පන්තියට නැවත අහුම්කන් දීලා ඒ දේ කරන්න පුළුවන්ද අහම්බෙන්වත් පැයකට එක සැරයක්වත් මේ භාවනා උපදේශ තියෙන දේවල් වලට හිත කිට්ටු කරන්නවත් බැරිද කියලා කිව්වොත් මට හිතන්න පුළුවන් විකල්ප මාර්ගයක් නමුත් මට පේන්නේ අරකට ගරු කරලා නෙවෙයි ලියලා තියෙන්නේ වට පීස් කතා කරලා තියෙනවා. අනම් අන්දමන්ත අනම්මනම් කතා කරලා තියෙනවා. උපදේශ පන්ති ආපු බව පේන්නද. ඒක නිසා මම ඉල්ලා හිටනවා මේ හිත අලුත් කරගෙන අලුත් තැනකට ආවේ සීලයක් පිළිහිටවල තියෙන්නේ. උපදේශ පන්තියක් ලැබිලා තියෙනවා. ඒ උපදේශ ඇහුණද පිළිගන්නවද ක්‍රියාවට නගනකොට ඒ උපදේශ වලට මොකද උනේ කියලා කිව්වොත් ඔය අනම්මනම් වලට මට උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා කාරණිකව මතක් කරනවා අපි අර දීලා තියෙන උපදේශ පන්තියට නැවත හිත මූලික උපදේශ පන්තියට නැවත හිත යොදවන්නේ කියලා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල සූක්ෂම ලෙස තුනී වී ගොස් සිරුරේ මාංශ පේශීන් ලිහිල්වන බවක් දැනේ. එනමුදු මුල් අවස්ථාවල මෙන් දීප්තිමත්ව පෙනුන ආලෝකය දැන් පෙනෙන්නේ නැත. අපේ ආම්ද්‍ර මේ දැන් පෙනෙන්නේ නැත කියන එක යටින් ඉරක් ගහලා තියෙනවා. එනමුදු සිස සැහැල්ලු වීමත් සමග සිරුරේ මාංශ පේශී ලිහින්වන අතර පරයන්කේදී දෑත් ක්‍රමයෙන් ඉහළට අඟල් 6ක් පමණ නොදැනීම එසවෙන අතර සමහර විටකදී පාද දෙකද ඉහළට එසවෙන්නට හදනවා වගේ දැනේ. හුස්ම නොදැනෙන අවස්ථාවලදී කලයුත්තේ කුමක්දයි ගෞරවයෙන් විමසා සිටිමි. මේකේ පැති දෙකක් තියෙනවා එකක් තමයි මේ වගේ භාවනා කරගෙන යනකොට හම්බ වෙන අතිරේක අරමුණු ද්විතීයි අරමුණු එනකොට අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ දෙක තමයි අවසාන වාක්‍යයකින් ප්‍රශ්නයක් මතු කරනවා ආශ්‍රද ප්‍රසාසිය ගිවිලා ගියාට පස්සේ නොදරුණාට පස්සේ මොකද කරන්න කියලා පළවෙනි කොටසේදී පඩම් ගන්න වාක්‍යයේදී ආනාපාන සති භාවනා කරනවා කියලා පඩම් ගන්නම හඳුනා දීමක් තියෙන එක හොඳයි නමුත් ආනාපානය තමයි වැටෙන්නේ කොහොමද කියලා වචනයක්වත් නැහැ. ඉස්සල ප්‍රශ්නේ වගේමයි. ඊට පස්සේ පේන අතුරු අරමුණු ගැන විස්තර සවිස්තර අස්තර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන ගොඩාක් කතා කරනවා කියලා කියන්නේ අර ආනාපානේ නොසලක හැරලා පහත් කරලා එන අරමුණු ගිලිවඳව ඕනාට වැඩි ප්‍රපංච කරලා තියෙනවා. ඒක නිසා කළ යුත්තේ ඒව එන්නේ නැතුව නෙවෙයි ඒව අයින් කරන්න පුළුවන් කියනකත් නෙවෙයි තියෙන්නේ තමන්ට ගැලවුම් කාර්ය වශයෙන් තියෙන මේ ආනාපානය දැනෙන වෙලාවේදී මොනවට දැන කොහොමද දැනෙන්නේ කියලා විස්තර කරනවා නම් එතකොට ප්‍රශ්නයක් නගන්න පුළුවන් මේ අතිරේක අරමුණු දැනෙද්දිත් අත් දෙක ඉහළට ඉස්සෙද්දිත් කකුල් දෙක ඉස්සෙනා වගේ දැනෙද්දිත් ආනාපාන හිත පවත්වන්න පුළුවන්ද බැරිද කියලා ප්‍රශ්නේ අහන්න පුළුවන් මේකෙදී එහෙම අහන්න බෑ මොකද හේතුව මොනවත් කියලා නැහැ මූල කර්මස්ථානයේ කියලා තියෙන හරියක් කියලා තියෙන අතුරු ආන්තරා ගැන දෙක ආනාපාන ගෙවිලා ගියාට පස්සේ මොකද කරන්න කියන එක හිතා ගන්න වෙනවා මේ දැනිච්ච ආනාපාන දැන් නොදෙනී ගියයි කියලා. ඉතින් එතකොට වෙන අතිරේක අරමුණුත් නැත්තම් ආනාපානෙත් නැත්තම් හිතේ කෙලෙස් නැහැ කියලා කියයි. ඉතින් ඒකට තව මොනවාරි කෙලෙස් ටිකක් දාගන්න ඕනේ නම් මට කියලා දෙයි කොහොමද කෙලෙස් දාගන්නේ කියලා. නමුත් මට අවශ්‍ය වෙලා දිනුමේ කෙලෙස් නැති තත්ත්වයටපත් කරලා ඒකට සාදර වෙලා ඒක ගෞරවයෙන් ආරස්සා කරගෙන කොච්චරක් ඉන්න පුළුවන්ද කියලා ඒ වගකීම යෝගාවචරයට දෙන්නයි. ඉතින් ඒ නිසා ඒ අල්ලගත් අරමුණ නිසා ආනපානේ නිසා අපිට පුළුවන් නම් අනිකුත් නීවරණ ධර්ම ටික යටපත් කරගෙන මේ අරමුණේම හිත තියාගෙන ඒකත් ගෙවම් කරන්න ඒ කියන්නේ දැන් කෙලස් නැහැ කියන එකයි. නමුත් එතකොට ඒක ප්‍රශ්නයක් කරගන්නවා නම් ඒ කියන්නේ අපි මේ භාවනා කරන්නේ මොකටද කියන්නේ එල්ලේ එච්චර පිරිසුදු නැති නිසා ප්‍රශ්න මතුවෙන්නේ. ඒක පිරිසුදු කිරීම සඳහා කියන්න පුළුවන් ආනාපානෙ දැන්න වෙලාවට තියෙන සතියට වැඩිය තීක්ෂණ කාර්යක්ෂම දක්ෂ සතියක් තියෙනවා. ආනාපානෙ නොදැනෙන වෙලාවට ඒකට තව මොනවද දාන්න එපා. ඒකට අභියෝග කරන්නත් එපා. ඒක අපහසුවටපත් කරන්නත් එපා. දැන් කෙලෙස් නැත්තන තියෙන මේ කෙලෙස් නැති තැන කොපමණ වේලාවක් මට ඉන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න ගියොත් තමගේ මොලේ දැනුමේ මෙතෙකල් පාවිච්චි නොකරපු පැත්තක් ක්‍රියාත්මක වෙන්න බලනවා යමක් නොකර සිටීමේ හැකියාව. අපි මෙතෙක්කල් මොලේ වැඩගත්තේ මොනවා හරි කරන්න කරන හැම දෙයක්ම අකුසලයක් කියලා හිතාගන්න. මෙතෙන්දි කියන්න තියෙන්නේ කරන අකුසල හැම දෙයක්ම හිතලා කරන හැම දෙයක්ම අකුසලයක් නැත්තම් කියන්න පුළුවන් සංස්කාර හැම සංස්කාරයක්ම අවිද්‍යාව නිසා පහළ වෙනවා. දැන් අපිට පුළුවන් සංස්කාරයක් නොකර ප්‍රාර්ථනා නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ නුපුරු හිතට හුරු නැහැ. එතකොට මේ ප්‍රශ්නේ අහනවා. ඉතින් ප්‍රශ්න අහන එක්කනට මම රිදෙන්න වගේ කතා කළාට ප්‍රශ්නේ නාහපු මේ தත්තෙට ගිය අනික් අයටත් උත්තරේ හම්බ වෙනවා මේක මේ සාකච්ඡාව යනකොට. ඒක නිසා අපිට ප්‍රශ්න කරුට දොස් කියන්න බෑ. අපහසුතාවපත් කරන්න අහපු ප්‍රශ්න යන්නේ වෙන්න නිසා. ඒක නිසා පළවෙනි කොටසට උත්තරේ තමයි මේ අතුරු දේවල් දකිද්දී ආනාපානෙ දකින්න පුළුවන්ද බැරිද කියන එක කිව්වොත් ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරයක් දෙන්න පුළුවන්. දෙවෙනි කොටසට උත්තරේ තමයි ඒ මතු කරගත් ආනාපානෙ දැක දැක දන දන ගෙවිලා ගියා නම් අන්නේ ඇතිවෙච්ච ස්පාසුව තුළ ඇතිවෙච්ච මේ හුදේකලාව තුළ විවේකයේ තුළ සතුට තුළ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. Eh, නමුත් මේ ප්‍රශ්න දෙකම පළවෙනි දවසට නැගෙන ප්‍රශ්න නෙවෙයි. මට භාවනා කරගෙන ටික කාලයක් යනකොට මතුවෙන ප්‍රශ්න. ඒ නිසා මේ සාකච්ඡා කරන්න මීට කලින් භාවනා කරපු කෙනෙක්ගේ eh, කට උත්තරයක් ප්‍රශ්නයක් බව තේරෙනවා. නමුත් මම හිතනවා කාටත් ඒක සභාවේ ඉන්න කාටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා මේ උත්තරෙන් පස්සේ මම යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය මුල් කරගනිමින් භාවනාව පටන්ගෙන ටික වේලාවක් ගතවන විට සිත සැහැල් වීමට පටන් ගනී. එය ඉහළට නගින ස්වરૂපයක් ගනී. වතුර බැසගෙන සිටින විට වතුරට බැසගෙන සිටින විට එහි ජල මට්ටම ක්‍රමිකව වැඩි වෙමින් මා මුළු මනින්ම වතුරට යටවන වැනි ස්භාගී ඊට ආලෝකමත් දීප්තිමත් වටපිටාවක සිටිනාසේ සැහැළු ස්වභාවයක් ගනී. සිත මනවින් නිස්කලංක වේ. ගත නොදැනියයි. ටික වේලාවක් මෙසේ පැවත ඉන්පසු ඉහළට අහසටම මා රැස් එසවෙන්නාසේ දැනේ. වලාකුළු අත වේගෙන් පාලනය කිරීමටත් කල නොහැකිව මා ඒ මේ අත යන ස්වභාවයක් දැනේ. නිතර මෙසේ භාවනාවේදී දැනෙන අතර එක් දිනක ඉහළ සිට එකවරම පහළට කඩා වැටෙන්නක් මෙන් දැනුනි. එය හරියටම වතුර වාචනයකට බර ගලක් දැමූ විට එය ඉක්මනින් පහළට ඇදෙන්නාක් මෙනි. බියක් වැනි ස්වභාවයකින් සිත පිරී ගිය අතර එක්වරම ඉහළ තැනක සිට මා පහළට ඇද දැමුණු වැනි ස්වභාවයක් දැනුනි. දැඩි ලෙස හෘද ස්පන්දනය වැඩි වූ බවක් මට දැනුනි. ගෞණීය ස්වාමින් වහන්සේ ඉදිරි භාවනා කටයුතු කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔය මේක බයක් චකිතයක් නూరు ගතියක්, කෝල ගතියක්, කෝඩු ගතියක් පහනවා. ඉතින් හැම වෙලාවෙම භාවනා දියුණු වෙනකොට අපි මේ වගේ නොදන්නා ශිෂ්ටිකට යන උඩට ගිහිල්ලා බිම දානවා. එහෙම නැත්නම් බැලුම පුපුරලා ගියා වගේ මේ පුපුරලා යනවා. එහෙම නැත්නම් කළු ලෑල්ලක ලීප එකක් මකලා හැරියා වගේ මැකිලා යනවා. මේ වගේ වෙනකොට ජීවිත ආශාව නිසා, කාය ආශාව නිසා බයක් ඇති වෙනවා. හැබැයි පස්සේ තේරෙනවා බයක් ඇති උනායි කියලා. ඉතින් යම් ආකාරයකින් අපි මේක නැවත නැවත නැවත නැවත කළොත් මේ බයට හුරු වෙනවා අපි. භාවනා දියුණු වෙනකොට බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනවා. නොදන්න බවක් ඇති වෙනවා. කලකොලකමක් එනවා. අන්න එතනදී තමයි අපි සද්ධාව කියන එක උරගාලා බලන්නේ. මෙවැනි බාධක අතෝර කාංකරචල් කරදර බාධක තියෙද්දිත් නැවත නැවතත් භාවනා කරන්න අපිට ලොකු සද්ධාාවක් ඕනේ. ඒ වගේම අපිට ලොකු වීරියක් ඕනේ. නමුත් ඒකට අපිට උදව් කරන කාරණා දෙකක් මේ වෙලාව මතක් කරන්න පුළුවන්. තමන් භාවනා ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලයි මේක වෙලා තියෙන්නේ නිකන් අහම්බයක් නෙවෙයි. ඒ නිසා තමන් දැනගන්න ඕනේ මේක මේ දානයක් දීලා, දම් පුරුදු කරලා, ගිහිගෙන් වෙන තැනකට ගිහිල්ලා, සීලක පිළිහිටලා, උපදේශ ලැබලා, උපදේශ අනු ආනාපානේ හරි කර්මාතන අල්ලගෙන ඒක දිගේ හොඳට සතියේ අනකොටයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක ප්‍රතිපදාවක්. දෙක මේක වෙන්න වෙන්න වෙන්න වෙන්න සතුම් මැරි මොහරකම් කිරීම කාමීත්‍යාචාරය ආදී කායික ක්‍රියා සිදු වෙන්නේත් නැහැ. බොරු කේලම් හිස් වචන පරිසවචන කියන වාචික ක්‍රියා ඇත්තෙත් නැහැ. හිතේ රාගේ ద్వේෂේ නැහැ. නමුත් අර බයක් චකිතයක් ඇති වෙනවා. ඒක නිසා වෙනද gedaratora ජීවිතේ වැඩි කෙලෙසුත් අඩුයි. මෙන්න මේ කරුණු දෙක නිසා කය තියෙන්නේ තිබීවා, පණ තියෙන්නේ තිබීවා කියලා ඉදිරියට යෑමට තමයි මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ශ්‍රද්ධාවට කියන්නේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. ඒකට කියන ඕකප්පන ශ්‍රද්ධාව කියලා තමන්ගේ භාවනාවෙන් ලැබෙන යම් ප්‍රතිඵල දෙයකට උහුරු වීමක් කරන්න. ප්‍රසාද ශ්‍රද්ධාව කියන්නේ අනුරාධපුරයේ තියෙන සමාධි බුදු පිළිමේ තියෙන ශ්‍රද්ධාව. නැත්නම් ලස්සන දෙයක් ලස්සන පිළිමයක් දකින්නට තියෙනවා. දැන් මෙහෙම එකක් නෙවෙයි. දැන් තියෙන්නේ භාවනා කරනකොට Tamanටම ලැබෙන අත්දැකීම් ටිකකට නොබියව නොපැකිල කෝල නොකර ඉදිරිපත් කිරීමේ හැකියාව. ඉතින් මේ විදිහට තමයි අපි අපේ ආධ්‍යාත්මික ගුණය සඳහා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්නේ. ඉතින් මේ සඳහා පොදු උපදේශේ නම් විස්තරෙ මෙහෙම වුණාට පොදු උපදේශේ නම් මේ දේ නැවත නැවත වීමට અભීතව මුණ දෙන්න. මේකම වෙන වෙනකොට යා අපේ ඒ භාවනාව අපේ ඊවසීමේ ශක්තිය, ධාරණ ශක්තිය, ප්‍රතිශක්තිය වඩනවා ඒකට අපේ හිත කැමති නැහැ. අපි කොච්චර මේ බුදුන් දක නිවන් දකපන් කියලා කිව්වත් නිවනට තමයි බය. මේ වර්ධනයේට මේ ගමනට බුද්ධුම බයයි. ඒ නිසා අපි එක වළක්වාගෙන අපි යාට ශ්‍රද්ධාව දීලා, වීරිය දීලා, සතිය දීලා, කෙලෙස් අඩු වෙන බව පෙන්නලා, ප්‍රතිපදාවෙන් ලැබෙන බව පෙන්නලා නලවගෙන යන ගමනක් යනවා. තර්ක මනස හැමදාම බයයි පිරිසුදුකමට. තර්ක මනස හරිය බයයි විවේකයට. තර්ක මනස හරි බය හුදේකලාවට වෙච්ච ගමන් මොන හරි කලබගෑනියක් ඔළුවේ දාගන්න. ඉතින් ඒක නිසා මේක හොඳ ගමනක් එහෙම නැත්නම් ඉදිරි ගමනක් බව පේනවා. අනුග්‍රහ කිරීම මේ වගේ සාකච්ඡාවකින් තමයි මතු කරගන්න තියෙන්නේ. නැත්නම් Tamanට තේරෙන්නේ අපි එකයි මේ භාවනා වැඩමුළුවේ නිතර කමඨහං සුද්ධ කිලිසා ධර්ම සාකච්ඡා තියෙන්නේ. නිසා පොදු උපදේශ වශයෙන් මතක තියාගන්න මේ தත්ත්වයට නැවත නැවතපත් වීම සඳහා කොමක් කළ යුතුද ඒක කරන්න. එතකොට තමන්ට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලැබෙයි. අවස්ථරයි ස්වාමීන් වහන්ස මේ මගේ ප්‍රශ්නයක් නොවේ. මට දැන ගැනීම සඳහා කරුණාවෙන් පැහැදිලි කර දෙනු වෙනවේ. කවදාවත් භාවනා නොකළ මගේ ඥාති වෛද්‍යවරයෙක් ටික ටික ධර්මයට හැරුණා. මම ඇයට සතිය කියා දුන්නා. එය සාර්ථක බවත් ඇය කීවා. පසුව බෝධි පූජාවක් තියෙන අවස්ථාවකදී ගාථා කියන විට ගොඩක් සෙනග සිටි තැන එයා තනි වෙලා කවුරුත් නැහැ වගේ අවකාශයේ ඉන්නවා සැහැල්ලු වූ බව කීවා. ස්වාමින් වහන්සේට ඊමේල් කරන්න බැහැ කීවා. දැන් නම් භාවනාව කිරීම හොඳයි වගේලු. මෙහි භාවනා කරන්න එන ගුරුවරයෙක් අවස්ථාව නැහැ කියා මගෙන් සමහර දේ අහනවා. ළඟදී දවසක කීවා සමහර පරයන්කවලදී ආශ්වාස ප්‍රාශ්වාස සියුම් වේගන යනවා කියා. සමහර අවස්ථාවලදී හුස්ම හිර වෙනවාලු. හරිම අමාරුයිලු. කැස්ස කැස්සම හරියනවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්න ඕනේ කියා. මට මේ නොදන්නා බවත් ස්වාමින් වහන්සේට ඊමේල් කරන්න බැරි බව කීවා. ඇය කිව්වා හුස්ම හිර වෙනට මරණීය අවස්ථාව දැනෙන බව. මම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් මේක ඉතින් ඇත්තටම පෙරකදෝරුකමක් කතා කරන්න හදන්නේ අනුගණියෙන් පෙනී හිටින්න හදන්නේ. ඉතින් ඕක සාමාන්‍ය පෙරකදෝරුත් ගසාගෙන කරන જાතිය නිසා මෙයත් ගසාගෙන කෑමක් විතරයි කරන්නේ. ඉතින් ඒක නිසා අපි ප්‍රාර්ථනා කරමු එහෙම කරලා ඒ කෙනාට Tamange අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වෙට ආත්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ යන පාර හරි. නමුත් තියෙනවා සබකෝල ගතියක්, වේලාමදි ගතියක්, එහෙ නැත්නම් විවේකමදි ගතියක්. ඉතින් මේ භාවනා ක්‍රමය හරිනම් අද්දුටව ප්‍රත්‍යක්ෂ විවේකේ ලැබෙයි. ආත්ම විශ්වාසය ලැබෙයි. Tamanට Tamanගේ දේ කෙලින්ම ප්‍රකාශ කිරීමේ හැකියාව අත්විඳින දේ අත්විඳින හැටියට ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබෙයි. ඒක සඳහා පෝෂණය ලබා දෙන්නවා. අපි ඔය කුජුත්තර අවස්ථුවේදී දකිනවා ඒ සාමාවතී ඇතුළු පිරිසට බුදුන් දකින්න යන්න හම්බුනේ නැහැ. මොකද ඒ අන්තපුර කාන්තාවන්ට වීදියට යන්න තහනම්. ඒගොල්ල රජුරුවන්ගේ පාද පරිචාරිකාවන් පමණ වෙන පුරුෂයෙක් දකපු ගමන් එතන කාමයේ විශ්වෙනවා ඒ නිසා අන්තපුර වාසීන් වහලා තියෙන්නේ. අර කුදු ගෑණි කුජුත්තරාව තමයි බුදුජානනාංශේ දැකලා බණහල මල් කරුවයිගේ දෙටේන අරගොල්ලන්ට අවිල කියනවා. කියලා කියලා කියලා කියලා ඒ සාමාජ්‍ය ඇතුළේ පිරිස 500ක් සෝවාන් වෙනකම්ම කුජුත්තරා තමයි බණ කිව්වේ. එනිසා කුජුත්තරාව තමන් ඇසූදේ ඒ ආකාරයෙන්ම කියමනේ දක්ෂ උපාසිකාවන් අතර ප්‍රධාන තැන ගත්තා. එයතන ලොකු තීනා ශාසනයේ බාහිරකාරත්වයක්, බාහිර දුරත්වයක්. ඉතින් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කුජුත්තරාවගේ භූමිකාවේ ඉඳලා. නමුත් අපි දැනගන්න ඕනේ අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මේ කෙනෙක් හරහා කරනවට වැඩිය පුළුවන් තරම් ඒ මගින් අපි විශ්වාසය ඇති කරගෙන ඍජුව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඒ කෙනාට ඒ ශක්තිය ධෛර්ය බලේ වගේම විවේකී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. යන පාර හොඳයි වගේ කියන එකද කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. මගේ ඇඟ ඊටමත් වේගෙන් ගැහෙනවා ගැහෙන්න පටන් ගනී. මේට හේතුව පහදා දෙන්න. ඔව් එතකොට මේ ඇඟ ගැහෙන්නේ ඉඳගෙන ඉන්න භාවනා කරන වෙලාවෙදීද සක්මන් කරන වෙලාවෙදීද ඉදිනදා වැඩවලදීද ආනපානෙ පෙනිපෙනීද නැත්නම් ආනපානෙ පිටද කියන එක සම්බන්ධතාවය පෙන්ලා නැහැ. එක වාක්‍යයක් තියෙනවා මානපන සති භාවනා කරන්න කියලා. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැතිනම් මේවා සභාවට ඉදිරිපත් කරන්න අපිට සාකච්ඡාවට ලක් කරන්න පුළුවන්. නැත්තම් නඩුව කල් දාන්න වෙනවා සාක්ෂි මත. මට හරස් ප්‍රශ්න අහන්නත් ඉඩ තියෙන්න ඕනේ. මට විතරක් නෙවෙයි චෝදිත පක්ෂයේ නීතිඥයන්ට තර ප්‍රශ්න අහන්න ඉඩ තියෙන්න ඕනේ. ඒව නැත්තම් නඩුව කල් දාන එකයි කරන්නේ. කවුරු හරි ඉදිරිපත් කරන්න කැමති නම් ඊටු තොරතුරු අත උසන්න අපි නැත්නම් ඊගා ප්‍රශ්නට යනවා සම්මා සම්බුදු සරණයි ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ ශුන්‍ය අවස්ථාවේ භාවනා කරමි. මීට පෙර සංස්කාර වේගයෙන් ගලා යමින් ගෙවි ගියේය. ඉන්පසු රූප සංඥාවන්ද එලෙසම ගෙවුනි. දැන් හිස්තන පෑහෙන වෙලා සිටීමට පුළුවන් වුවත් පැයක් පමණ සිටින විට පරයන්කෙන් නැගිටගත් විට තද නිදිමතක් දැනේ. සමහර දිනවල හිත නිතරම හිස් තැනක පවතින අතර පරයන්කයට ඉඳ ගැනීමට මහත් අලසකමක් දැනේ. කර්ණාවෙන් මෙම අවස්ථාව පහදා දෙනමින් දෙපා නමද ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔබ වහන්සේ නිසා මෙතෙක් දුරක් මට එන්නට ලැබුණි. ඔබ වහන්සේට ඒ පින් අනුමෝදන් කරමි. මේ වගේ වෙනකොට අපේ හිත පරියන්කේ නැගිට්ටට සතිපට්ඨාන ශේස්ත්‍රය ඇතුලේ ඉන්න තාක්කල් හිත වැඩෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දරුවෝ Tamange අප්පගේ බූදලේ ඇතුලේ ඉන්න තාක්කල් ආරසාව තියෙනවා බූදලෙන් එළියට ගියොත් ඒ වපසරින් එළියට ගියොත් අනාරක්ෂිතයි. ඒක නිසා Tamanne තියෙන්නේ මම පරියන්කේ නැගිට්ටා. සක්මනට ගියා. එදින්දා වැඩවල සතිය පැවැත්තුවා. එතකොට මේ පරියන්කේදී හම්බ වෙච්ච මේ අත්දැකීම හරහා සක්මන් භාවනාවට වැඩි සාතියකින් යුක්තව කාර්යක්ෂමතාවකින් යුක්තව මුණ දෙන්න පුළුවන්ද එදිනදා කටයුතු කරනකොට තමන්ට පරියන්කේ සක්මනෙන් පිට කරන වැඩ පිළිබඳව හොඳ සතියක වර්ධනයක් සිද්ධ වෙනවද කියන එකෙන් තමයි මනින්ද කිරන්න වෙන්නේ. ඉතින් මේකේ මත සඳහන් කරලා තියෙන පරියන්කේකදී විස්තර ටිකක් ඒ නිසා මතක තියාගන්න ඉරියව්වෙන් හිත නිදහස් වෙන තාක් උදාහරණයක් වශයෙන් කියනවා නම් විතක්ක විජේ කියලා කියනවා හිත පිට යන එක පාලනය කරගන්න පුළුවන් වෙච්ච දවසේ. වේදනා විජේ කියනවා වේදනා තියෙද්දිත් භාවනා කරන්න පුළුවන් වෙච්ච දවසේ. ඊට මේ ඉරියව් වල ජයග්‍රහණය කියලා කියන්නේ ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඉඳින්දා වැඩ කරත් එක විදිහට සතිය පවත්වා ගන්න පුළුවන් වෙන වෙලාවේ භාවනා තවත් නැගිටිනවා. ඉතින් මේක පොඩි පටු මානසිකත්වයක ඉඳගෙන කල්පනා කරලා තිනේ ඉඳගෙන ඉන්න එක විතරයි භාවනාව කියලා හිතාගෙන යොකු ලියමනක් තියෙනවා. ඒ නිසා ඉඳගෙන ඉඳලා නැගිටින්න ඕන නැගිටින්න කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඉරියව මාරු වුණාට ඉඳගෙන ඉන්නකොට පැවතිච්ච සතිය වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ එහෙම සියල්ල සුන්නත් දූලි වෙලා යනවද? නැත්නම් නැගිටිනකොටත් නැවතිල්ලේ නැගිටින ගමන් සතිය පවත්වන්න පුළුවන්. ඊගාවට කරන ඉරියව්වට ඉරියාපත සංදියේදී ඒක ඉරියව්වක ඉඳලා අනික් හන්දියට සංදිස්ථානයේදී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලන්න බලන්න හිත යෙදුවොත් Tamanට තේරෙයි ඉරියව වෙනස් වුණාට සතිය පවත්වන්න පුළුවන් නම් දක්ෂකම. ඉරියව කැඩෙනවා නම් ඒත් එක්ක සතිය කැඩෙනවා නම් ඒ කියන්නේ තාම දුර්ලකමක් හිතේ තියෙනවා. ඉතින් ඒ දුර්ලකම දැක ගන්න තියෙන සම්දිස්ථානේ තමයි යෝ. ඒක නිසා ඉරියවට වාල් වෙන්න එපා. ඉරියවට බැල වෙන්න එපා. ගැති වෙන්න එපා. ඉරියව් මාරුණා සතිය පැවැත්වීමේ තියෙන හැකියාව බලන්න බලපුවාම පුදුම සාහගත විදියට තමන්න තේරෙයි සතිය හරියට අඳුනගත්ත මනුස්සයාට ඉරියව් වෙච්චර ප්‍රශ්නයක් නැහැ. දිගටම සතිය පවත්වන්න පුළුවන්. එහෙම වෙනවනම් ඒක ඉඳගෙන කරන සතියට වැඩිය ලොකු සතියක් ඔය ඉරියව්පත මාරු කරද්දී ඉඳගෙන ඉඳලා නැගිටිනකොට වගේ පවතින සතිය තියෙනවා. අන්න ඒකට උත්සාහ කරන්න කියලා කියනවා. අපේ ආම්දරේ මේක ප්‍රශ්න දෙකක් හැටියට ඉදිරිපත් වෙන්නේ ත්‍රිවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී හිස පහතට නැමේ. නමුත් ඒ බව දැනේ. නිନ୍ଦ ගොස් නැති බව හැඟේ. ක්ෂණයකින් ඒ බව දැනගනී. ඒ නිନ୍ଦද සමාධියට ස්වරූපයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ භාවනාදී අපි පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් නිින්දක් නෙවෙයි කියලා කියලා තියලා මගෙන් අහනවා නිින්දක්ද කියලා. නිින්දක් නෙවෙයි නිින්දක් නෙවෙයි තමයි. ඒතර සමාධි ප්‍රශ්නයක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේ බෙල්ලට කඩාවැටලා තියෙද්දිත් සතිය අරමුණ පේන තෙක් මානේ තියනවනම් ලෙඩ වුණත් කමන්නේ සමාධියක් තියෙනවා. ඒක නිසා තමයි දන්නවනම් බෙල්ල කඩාවැටලා තියෙන නැත්නම් පාත් වෙලා තියෙන ඒ දන්නකම හරහා gedara ගියා වගේ තමයි මෙතෙන් දෙනකන් උදව් කරපු ආනාපානේ බලන්න පුළුවන්ද? එහෙම නැත්නම් අඩු ගානේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට අවදි වෙන්න පුළුවන් නම් ඒක එච්චර බය වෙන්න කලබල වෙන්න කෙලෙස් සහිත தත්වයක් නෙවෙයි. නිින්ද කිල්ලද නැද්ද කියන එක මෙතන ප්‍රශ්නයක් නෑ. මොකද වාක්‍යයෙන් ලියවිලා තියෙනවා නිින්ද නෑ කියලා. නමුත් දැනගන්න ඕනේ මේ වගේ ඉරියව්ව වැක්කිරලා තියෙද්දි සතිය පවත්වන්න පුළුවන් නම් නැත්නම් අරමුණ පවත්වන්න පුළුවන් නම් ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. අපි යමු දෙවෙනි කොටසට. දෙවැනි ප්‍රශ්නය භාවනාවේදී නිතරම සිතට එන සිතිවිලි අඩු කර ගැනීමට ගත යුත්තේ කුමක්ද කියලා තියෙන ඒ ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද දන වේතුයි. නෑ අඩු කරගන්න අවශ්‍යතාවයක් නෑ මේ හැම හිතවිල්ලක්ම ඉන්නේ පණිවිඩයක් කියන්නේ. පණිවිඩයක ගන්න නැතුව පණිවිඩකාරයට ගහලා එළව වැඩක්. ඒ නිසා හිතවිලි වලින් අහන්න ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? එක්කෝ කියාවේ මේක රාගේ හිතවිල්ලක්. ආසාවල් නැත්නම් ද්වේෂ හිතවිල්ලක් නුරුස්නා ගතියක් නැත්නම් අතීත හිතවිල්ලක් නැත්නම් අනාගත හිතවිල්ලක් නැත්නම් හිත හීතල කරන හිතවිල්ලක් නැත්නම් හිත අවසන හිතවිල්ල. ඉතින් සර්වඥන්ද මේ හිතවිලි જાති 6 පෙන්නලා කියනවා මේකෙන් කොයි එකකට Taman අයිති වෙන්නේ කියලා බලන්නේ කියලා. ඒකේ තාම වැදගත්. ඒකෙන් තමයි මම යා කවුද කියලා අල්ලගන්න පුළුවන්. එනිතී වාඩු කෙරුවොත් ඒක හරියට කියන්නේ මේ දොස්තර කෙනෙක් ගාඩ ගිහිල්ලා මේ රෝග ලක්ෂණ අඩු කරන්න බෙහෙත් ඉල්ලනවා. රෝග ලක්ෂණ අඩු කරාට රෝගය අඩු වෙන්නේ නැහැ. අපිට රෝග ලක්ෂණ දරා ගන්න බැරි වුණාට ඒක විශාල රෝගයක පසුබිම කියනවා. ඒ නිසා හිතවිලි කියලා කියන්නේ රෝග ලක්ෂණයක් පමණයි. ඒක වැළක්වයි කියලා රෝගේ නතර වෙන්නේ නැහැ. හොඳම වැඩි තමයි රෝග ලක්ෂණ හොඳට සාදරව හොයලා බලන්න. එන හිතවිල්ලක් ආවුදේ ඒ හිතවිලි කොයි කාණ්ඩයටද අයිති වෙන්නේ. එහෙම නැත්නම් ඒ හිතවිලි ඒ විදිහට ඇවිල්ලා බාධා කරදර කරද්දී ඔය අස්සෙන් අල්ලපනල්ලේ Tamanට ආනාපානේ බලන්න බැරිද කියලා බැලුවොත් සමහරලාට හිතවිලි වල නපුරු බලපෑම කපාගෙන ආනාපානේ යන්න පුළුවන් නම් අපිට ප්‍රකාශයක් කරන්න පුළුවන් හිතවිලි බාධා නැතුව ආනාපානේ බලනවට වැඩිය හිතවිලි බාධා තියෙද්දි බලන ආනාපානට ලොකු සතියක් අවශ්‍යයි. සතිය ඒ විදිහට තමයි දියුණු වෙන්නේ. නිසා හිතවිල්ල බාධාවට ගන්න එපා. නැව ගෙන්නන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. එන හිතවිල්ල ආවම මේකේ මොකද්ද කියන්න හදන්නේ කියන එක බලාගත්තොත් ඒ ඒ වැඩේ ඒ යෝගාවචරයට පිට කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. දෙයි බුදුහාමුදුරන් විතරයි පුළුවන්කම තිබුණේ මේ ආශය අනුසය ඥානෙ වෙන කාටවත් නෑ. ඒ නිසා Tamanට මේ හම්බෙච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න ඒ හිතවිලි වලින් කියන පණිවිඩය ගන්න ඒවා අඩු කරන්න උත්සාහ කරුවට මේ රෝග ලක්ෂණ නැති වෙනා මිසක රෝගේ නැති වෙන්නේ නෑ. ඒක නිසා මේ මූලික සංකල්පයේ වෙනසක් ඇති කරගෙන ඒ හිතවිලි එන්න ඇරලා හොඳට බලනින්න පුළුවන් නම් ඒ අතරමැද ආනාපානයත් ඇසුරු කරන්න. එතකොට ওই හිතිවිල නපුරු බලපෑම අඩු වෙන්න ඉඩ තිබේ. නමුත් අඩු කරන්න දඟලන්න එපා. වාසයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. විඥානයත් චිත්තක්ෂණයත් දෙකෙන් කෙරණිය කුමක්ද? තෙරුවන් සරණයි. විඥානයත් ඇහුන්නේ අපිට ඇහෙන්නේ. විඥානයත් චිත්තක්ෂණයත් යනුවෙන් කරන්නේ මේ දෙකෙන් කරන්නේ මොකද්ද කියන කාරණා ඔය ඒක Tamanට අදාළ වෙන්නේ කොහොමද කියලා මට කිව්වොත් මේ ප්‍රශ්නේ කොහොමද මේ භාවනා ජීවිතයට අදාළ වෙන්නේ කියලා මට හිතා ගන්න පුළුවන් මොකද්ද කියන්නේ කියලා. ඒතර දන්නේ නැති කොහොදෝ නැති දේවල් අපි මේකට එක පාට ඇදලා දාගත්තොත් මේ Taman කරගෙන යන භාවනා ජීවිතය භාවනා උපදේශ වලට හෝ සීලයට හෝ ප්‍රතිපදාවට හෝ දැන් භාවනා කරන යනකොට කොතනදී කොයි සංදිස්ථානයේ මේ ප්‍රශ්නේ මතුනේ කියලා මට කියනවනම් මට පුළුවන් මේක පොඩ්ඩක් විග්‍රහ කරන්න සම්බන්ධ වෙන්න. නැත්නම් නිකම්ම නිකන් කොහෙදෝ යන ප්‍රශ්න වගේක් අහුලාගෙන ඇවිල්ලා බස් ටිකට් හම්බ වෙනවා බෑන් හම්බ වෙනවා ලියලා ප්‍රශ්න පත්‍ර දාන්න. ඒවට අපි වෙලා ගන්න යන්න එපා මොකද බර ගහනක් ඉන්න තැනක් මේක. ඒක එක නාගේ මත වලට යන්න දෙන්න එපා. ඉදහනවනම් ඇයි මේ ප්‍රශ්නේ Taman අහන්න හේතුව මොකද්ද අදාළතාවය කියන්නේ නැතුව ඔක්කොම මල්ලේ දාගත්තොත් අපිට උස්සන්න බැරි බරක් වෙනවා. ඒ නිසා මම එවැනි ප්‍රශ්න නිකම්ම නිකන් හුදු මූලධර්ම ප්‍රශ්න කියලා කෙස් පැලෙන තර්ක කියලා જાතියක් තියෙන්නේ. ඒව තේරුමක් නැහැ. ඒ අහනගෙන අදාළතාවයේ කියනවනම් මම බොහෝ ගෞරවයෙන් කැමති සාකච්ඡාට ලක් කරන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේගෙන් নমස්කාර පූර්වකව අසා සිටිමි. භාවනා කාලය තුලදී ශරීරයේ ගල් ගැහි දැනුණු විටදී ඒ දිහාම බලා සිටිය යුතුයද? නැතහොත් මෙනෙහි කොට නැවත ආනාපානයට ආ යුතුයද? මුළු පැයක කාලයම ශරීරයේ ගල් ගැහි තිබුණොත් කුමක් කළ යුතුද? අනුකම්පාවෙන් පැහැදිලි කරන්න. ඔය ඒක ඇත්තටම බාධාවක්, කරදරයක්, බියක්, චකිතයක්, එහෙම නැත්නම් අනිශ්චිත භාවයක්, බියලවන සුළු දෙයක් නම් ඒකට පිළියම් කරන්න. නමුත් බලන්න ඒක තියේදී ආනපානෙ බලන්න පුළුවන් නම් නැත්නම් Taman කරගෙන ගිය වැඩේ කරන්න පුළුවන් නම් මේක භාවනාවට අත්වලක් උදව්වක් එහෙම නැත්නම් ඉදිරි ගමනක් මංගල කාරණාවක්. ඒක තීන්දුව වෙන්නේ මේක කොහොම තමන්ට බලපාන්නේ කියලා. මේක බයක් චකිතයක් නම් ඇත්ත එක්ක පොඩ්ඩක් අරලා බලන්න. මෙතන gediya මල්ල ඔහොම විතර මල්ල එහෙම තියෙනවා මොකුත් වෙලා නැහැ බය වෙන්න දෙයක් නැහැ. නමුත් මතක තියාගන්න ඒකට සතිය සමාධිය ටිකක් හැල හැප්පෙනවා. නමුත් මේ මේක තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් කියලා මේ ශරීරේ පැත්තක දාලා භාවනා කරගෙන යනවා නම් මේක ඇත්තටම භාවනාවට අස්සසිලා. භාවනා හැරවමක් නැහැ. මානසිකාරයට ඉඩ දීලා කය පැත්තකට වෙලා. කයේ දැඟලිලි නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. දැඟලිලිත් නැහැ. එයා ඒකටම yaadීලා. නමුත් යෝගාවචරය ඒ මතින් සැක ඇති කරගන්න ඉඩ තියෙනවා. එහෙම මේ ප්‍රශ්න ඇති කරගන්න ඉඩ තියෙනවා. මොකද අලුත් නවක ගතිය නිසා එහෙමනම් කරන්න තියෙන හොඳම වැඩේ පොඩ්ඩක් ඇද්ද ගැල්ල බැලුවොත් මොකුත් වෙලා තියෙනවද නැද්ද කියලා බලතැයි. ඇද්ද ගරින් නැතුව කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ගල් ගැහිම තියේදී මට ආනාපානෙ බලන්න පුළුවන්. බලන්න පුළුවන් නම් ඉබේම අවධානය මානසිකාරය ආනාපානිය ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියන තැනවන යනවා මිස මේ අතුරු වැඩවල පිළිබඳව හිත කරදර ගන්න වෙලාවක් එන්නේ නැහැ. කෙසේ නමුත් මේ වගේ ගල් ගැහිම හෝ සැහැල්ලු වීම එහෙම නැත්නම් උඩ යනවා දැනීම පල්ලෙහාට යනවා දැනෙනවා. වැගිරෙන බව දැනීම පිඩු වෙන බව දැනීම নানা ආකාර දේවල් එන්න පුළුවන්. ඒක නිසා ඒ වුව තියෙද්දි ඒ වැඩ යද්දි ආනාපානෙත් එක්ක ඇසුර ආනාපානෙ තියෙන ආදරය අඩු කරගන්න නැතුව යන එක තමයි යෝගාවචරය කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භවනෙත්ති ක්‍රියාත්මක වණයෝ පහදා දෙන්න පළවෙනි ප්‍රශ්නේ. භවනෙති ක්‍රියාත්මක වන අයුරු පාදා දෙන්න. ඒක මං අහනවා මේ ප්‍රශ්න කරුට අදාළ වෙන හැටි. මේ ප්‍රශ්නේ තමන්ගේ ජීවිතේ කොතනදීද අදාළ වෙන්නේ මේක? එතින්ද වැඩවලද සක්මනද පරියංකේදීද? අන්න එහෙම කෙරුවොත් මේ ප්‍රශ්න දිගේ යන්න පුළුවන්. එහෙම නැතුව ආතුරු ආන්තර එක එක මාතෘකා ගෙනත් දැම්මට මම තමහර විටක ධර්මදේශනාවටව සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. ඒක ඒකේ ස්වාධීනත්වය මට ඕනේ ධර්ම සාකච්ඡාව ඉගෙන ගන්න. නමුත් මේ එක එක එක එක අරින් මේ වචන හයි හයි ටෙක්නිකල් හයි පොටෙන්ෂල් වචන ගැනත් දාලා සාකච්ඡා කරමින් ඉන්න ගියොත් අපිට මේ මේ භාවනා කරන කෙනෙකුට අවශ්‍ය මූලික ප්‍රායෝගික අදාළ දේවල් කතා කරන්න නැති වෙනවා. ඒ නිසා ඒව මම කියනවා අපි බැහැර කරමු විශාල පිරිසක් එක්ක යන ගමනක් නිසා එක එක්කනට මූලධර්ම කරුණු විශ්ව කරන්න බෑ. හැබැයි ඒ කෙනා Tamanට මේක අදාළ වෙච්ච හැටි කිව්වනම් මම යටත් වෙනවා. එහෙම නැතුව කෙරුවොත් එහෙම එතකොට සාකච්ඡාවට අපිට දී ඇති කාලේ මදි වෙයි අපේ වැඩ ටික කරගන්න. ඒ නිසා අපි ඊගාව කොටසට මගේ මූලික කමඨහන උදරයේ පිම්බීම සහ හැකිලීමයි. මිනිත්තු 5ක් පමණ භාවනා කරන විට පෙනහළු වලට හුස්ම මදිසේ දන්නේ. දීර්ඝ හුස්මක් ගනිමි. ඒ හිතාමතා නොකලහොත් මේකේ තියෙන අපි හැමදෙන අනිච්චානුගව කියලා මේ අනිච්චානුගතව වේගවත් දීර්ඝ හුස්මක් ඉබේම ඇතුළු වෙයි. පෙරදී මේ මිනිත්තු 5ක පමණ වරක් සිදුවද දැන් ඊට වඩා කාලයක් ගත වේ. මෙය හිරියරයක් නම් නොවේ. එහෙත් එසේ වන්නේ මන්දයි දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේකෙදි පැති දෙකක් කියන්න පුළුවන් ඒ වගේ දෙයක් ඉබේ වෙනවා නම් ඒක වඩා හොඳයි හිතලා කරනවට වැඩිය. එතකොට ඇඟ හැඩ ගැහෙනවා. දෙවෙනි පැත්ත තමයි අපි ගොඩාක් ක්‍රියාකාරකම් කර කර ඉඳලා එක සැරටම ඇවිල්ලා නතර වෙච්චාම අපිට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අම්ල කර වාත ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙච්චාම අර හුස්වසන වේගයේ හැඩ ගැහෙන හැටි මේ. නිකන් හරියට වාහනයක් දුවනකොට ඒකේ ගවර්නර් එක එක පාට බ්‍රේක් ගැහුවත් තෙල් අඩු කරන්නේ නැතුව වැඩි කරන්න ක්‍රමයක් වෙනවා. එක පාට ඇක්සලරේට් කරාට ඒ තරමටම තෙල් දැන් නැතුව ගානරකින් අඩු කරන ගතියක් තියෙනවා. ඒක ඇතුලේ ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඒ වගේ අපේ ඉරියව් වලට ගැළපෙන විදිහට අවශ්‍ය හුස්ම වේග, ඔක්සිජන් සමතුලනය කිරීමේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒක ටිකක් වෙලා ගන්නවා හුරු වෙන. ඒ හුරු වෙනකොට පාඩ සුවාසයක් කරනවා. ඊට ආයෙසර ගිලා ආයෙ සුවාසයක් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ ඇඟ මේ වැඩේට අනුයාත වෙනවා. තමන්ගේ ශරීරයේ භාවනාවට නින්දට භාවනාවට අනුයාත වෙනකොට ඒ සුවාසය යනවා. ඒක ඇඟිලි ගහන්න යන්න එපා ඇඟට කරගන්න අරින්න. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ බොඩි නොලෙජ් කියලා. මේ ඇඟ දන්න උෂ්ණත්වය වැඩි වෙච්චාම මොකද කරන්නේ? සීතලකම වැඩි වෙච්චාම මොකද කරන්නේ? කැසිකිලි කරන්න ඕන වෙච්චාම මොකද කරන්නේ? කැසිකිලි කරන්න ඕන ඒක ඔක්කොම දන්නවා. ඔබට අතපත දාන්න ගියොත් තමයි ඕකේ අනවශ්‍ය ප්‍රශ්න මතුවේ. ඒ නිසා සුවාසය යනවනම් සුවාසය පළච්චාවයි. එක වාක්‍යයයි මේ ලියමේ ලියමින් දෙන වටිනා දෙ මේකෙන් මට බාධාවක් නැහැ කියලා ලියලා තියෙනවා. ඒක ඊටාම වටිනවා. ඇත්තටම කියනවා මේ ශරීරේ මැරුණත් අපේ භාවනාවට බාධාවක් නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ මේක එහෙම නෙවෙයි. මැස්සෙක් වැස්සත් භාවනාවට බාධා කරනවා. හුලඟක් ආවත් භාවනාවට බාධා කරනවා. සද්දයක් ආවත් බාධා බාධා කරනවා. ඒ තරම් අපේ හිත ඔද්දයි. හොඳට හිත හදාගත්තට පස්සේ මරණයේදීවත් මේ භාවනා කැඩෙන්නේ නැහැ. ලෙඩ වුණා අතපය කඩලා ගියා කියනවා අහන්න දෙයක් නැහැ. නමුත් මේ ශරීරේ තියෙන පුදුමාකාර ආශාව නිසා මේකේ මැස්සෙක් වහන්න බෑ. උලගක් වදින්න බෑ. ඔක්කොටම කේන්දර බල. ඔක්කොටම හීන විස්තර හොයන්න හදනවා. ඒක නිසා ඒ සුවාසයනේක යන්න අරින්න යද්දිත් අර තියෙන බාධා වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ වාසිය අතට අරගෙන ආනාපානෙත් එක්ක අසුරපවත් ගන්න. ඒකට තමයි තේරෙන්නේ ගෙට ගිනි ගත්තට දරුවෙක් මැරුණට අම්මා මැරුණට මැරුණාට මොනවා කරව භාවනා කැඩේ. ඉරියව්ව වෙනස් වුණාට ඍතු ගුණ මාරු වුණාට මොනම හේතුවක්වත් නැහැ භාවනා කැඩෙන්න. ඒක තේරුම් ගන්නයි අපි වාසිදායක තත්ත්වයක් හරි භාවනා කළා හිමීට හිමීට ස්වභාවික තත්ත්වයටත් භාවනා කරන්න යන්නේ. මේකෙන් හොඳට පේනවා ශරීරය භාවනාවට අනුයාත වෙනකොට එයා දක්වන අනුග්‍රහ තමයි ඔය ඒ හුස්ම වේග අඩපාඩු කරලා සමතුලනය කරලා දෙන එක. ඒකේ විස්තර වශයෙන් තමයි කියන්නේ ඒක වෙන්න අරින එක යෝගාවචරික වශයෙන් වඩා හොඳයි. ඒකට ඇඟිලි ගහලා තමන් කරන්න යන එකට වැඩි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ගැඹුරින් එහි යෙදෙන අවස්ථාවේ එක් විටක හිස ඔඩොක්කුව මත කඩා වැටී තිබෙන බවක් හා අතපය වෙන්වී ඇති බවක් දැනේ. වරන් ඇතුලේ තියෙනවා බිම පතිත වූ රූකඩයක් මෙන්. එවිට හිත කලබල වී නැවත නැදනවත්වම ඇස් හැර බැලීමට පෙළඹේ. මේ පරියංකයේදී ආනාපාන සතියට බාධාාවක් වී ඇත. මේට කළ හැකි යමක් වෙත්නම් පැහැදිලි කර දෙන මෙන් ඊට කාරණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ අපි භාවනා කරගෙන කරගෙන යනකොට ඒ ශරීරයේ Tamange විස්රාමය ශරීරයේ හුදකලාව සහැල්ලු වීම එයාගේ ක්‍රමයට කරගෙන යනවා. ඒක අපි බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. එතකොට අපිට මේ පිරිසක් මැද ඉන්නකොට භාවනා කරනකොට ඒක ගැළපෙනවද නැද්ද කියලා සබකෝල පහළ වෙනවා. අපි ඒකට කියනවා බයලජ්ජා කියලා. ඉතිකට ඇත්ත දෙක අරපු ගමන් වෙන්නේ සතිය කැඩිලා ආයෙත් ඇඟ සකස්කරනද මෙහෙම නැත්නම් පිළියම් කපිලියම් කරන්න කල්පනා පහළ වෙනවා. ඉතින් ඒක නිතර වෙනවනම් ඒකට අපේ සම්ප්‍රදාන කුල උත්තරේ තමයි තමන් වාඩි වෙනකොටම මේ සීලය ආවර්ජනය කරලා මම මේ පරියන්කට යන්නේ කියලා කයත් ජීවිතයත් දෙක ත්‍රිවිධ රත්නෙට පූජා කරන්න. මගේ කයත් ජීවිතයත් ත්‍රිවිධ රත්නෙට පූජා වේවා කියලා අර වගේ අත කැඩිලා ගියා, අතපය විසිරලා ගියා, රූකඩයක් වඩටපත් වෙනකොට අර අදිෂ්ඨාන සිහිපත් කරනවා මම මේක පූජා කරලා තියෙන්නේ. බුදු ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පූජා කරලා තියෙන්නේ. ඒ නිසා මට හානියක් වෙලා නැහැ. මට තියෙන්නේ අතපය නැතුව හරි ඇඟ දර කඩක් වුණාට පස්සේ හරි කමන්නේ. රූකඩයක් වඩටපත් වුණාට පස්සේ කමන්නේ. සැලෙන්නේ නැතුව හිත්තු කරදර පීඩා ගන්න නැතුව සතිය දිකට පාත්තන්න පුළුවන් නම් මේකට කියා කි ඇස්සිස් මස්ලේ දන් දෙනවයි. තමන්ගේ ශරීරේ පූජා කරන්න ලෑස්ති. ඒක දසපාර්මිතා පුරනකොට කොහොමවත් කරන්න එපායි. Tamange assist masle දන් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක ඒකට අවස්ථාවක් කරගන්න කරගන්න දෙයක් උඹ කරගනින්. මම බලන්නේ සතිය කඩා ගන්න නැති එකයි. මම බලන්නේ හිත කරදර ගන්න නැති එකයි. මම බලන්නේ මේකෙන් අලුතෙන් කර්ම රසන කරගන්න එකයි. මම බලන්නේ කලබල නොවී ඉන්න එකටයි කියලා. ඉතින් ඕකට මේ ශරීරයට වද දීම හරහා තමයි අපේ ඉවසීමේ ශක්තිය බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට විවිධ ක්‍රමවලින් මේ කයට සහ ජීවිතයට නිකන් තර්ජනය කරනවා වගේ පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතෙන්දි බලත හැකි ඇත්තටම අපි ඒවා පාවා දීලා හෝ නිවන් දකින්න කැමැතිද? නැත්තම් ඒ තරම් ලොකු සද්ධාාවක් අපිට තියෙනවද? එහෙම නැත්තම් මේ පුංචි පුංචි දේවල් වලට අපි කොච්චර දැවෙනවද කියන එක. ඒ නිසා මේක හොඳ ප්‍රගති පරීක්ෂණයක්, කඩයින් පරීක්ෂණයක්, භාවනා හොඳ දියුණුවක් පෙන්වනවා. අනුග්‍රහකරනද කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියලා කටයුතු කරන්න ගියාම Tamanට කය ජීවිතේ පූජා කිරීමේ ආනිසංසත් ලැබෙනවා තක්කු මුක්කකදී සතිය කඩා ගන්න නැති හැටියටත් තේරෙනවා යෝගේ මෙවැනි දේවල් හරහා යන්න තු භාවනා දියුණු කරන්න බැරි බව තේරුණාට පස්සේ ශ්‍රද්ධාව පිටන්නේ බුදුන් කෙරේ විතරක් නෙවෙයි Tamange භාවනා කෙරේ ශ්‍රද්ධාවක් පිටනවා Taman ධර්ම ධර්ම කොටස පිළිබඳ සද්ධාාවක් පිටනවා ඒක ඉතා වැදගත්. ඒ නිසා ඒකට හොඳ කඩින් පරීක්ෂණයක් තියෙන ලෑස්තිලා යන්න කියන එකයි කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සංඥාව කියන්නේ කුමන ස්වභාවයක්ද කියා හොඳින් පැහැදිලි කර දෙන්න. ඔව් ඒක බලාපොරොත්තු වෙන්න ධර්ම දේශනා මාර්ගයේ යනකොට මේ දැනට ඉදිරිපත් කළ තියෙන උපදේශ ටික ක්‍රියාත්මක කරන්න මේ ප්‍රශ්නේ බාධා නම් අපි අදම ගමු සාකච්ඡාවට. එහෙමනම් මට කියන්න මේ දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක කිරීමට මේ සංඥාව පිළිබඳ නොදැනුවත්කම බාධාද කියලා. මම උපදේශ දෙනකොට හොඳට සිහියෙන් මම කටයුතු කරා. මේ මොනම දෙයක් දැනගත්තේ නැතත් උපදේශ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේවා අතරමැදි ඕන වෙලාවක අපිට විසඳ ගන්න පුළුවන්. විසඳෙයි. අපි ඔය ධර්ම දේශනා දිගේ යනකොට ඒ නිසා අද උත්තර දුන්නේ නැහැ කියලා හිතනක් කරගන්න එපා. මූලික උපදේශ අනුව කරගෙන යන්න ඒක අතරමඟදී අපි ලදලද ඊඩ අවස්ථාව අනුව අනුග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නය අර මීට කලින් ආපු ප්‍රශ්නය අසපු යෝගියම් වෙන්න ඇති ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති සතියේ පර්යංකයේ යෙදෙමින් සිටින විට ඇස් ඇතුළට ගිලා බැස යන බවක් හැඟී ඇස් තදින් වැසී වෙවලන ගතියක් දැනේ එවිට ඇස් හැර ප්‍රකෘති තත්වයට ගෙන යාමට පෙළඹේ. එවිට ආනාපාන සතිය බිඳේ. ඉදිරියට කළ යුත්තේ කුමක්දයි පැහැදිලි කර දෙන මෙන් ඊටා කාරණක ඉල්ලා සිටිමේ. තෙරුවන් සරණයි. මේක මේ වගේ දැන් ප්‍රශ්න හතරක් විතර ඇහිලා තිබුණා. ඒ භාවනාව කෙරිගෙන යනකොට ඇඟ හැඩ ගැහෙනවා විවිධ ක්‍රමවලට. ඒ හැඩ ගැහුණට කිසිම අකුසලයක් ඇති වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේ නැහැ. ඒකට තමන් සම්බන්ධ වුණොත් ප්‍රතික්‍රියා කළොත් ඉතින් ඊට පස්සේ භාවනාවට ඇත්තට බාධා සිද්ධ වෙනවා. ඒක නිසා මේ විස්්‍රාම වෙනකොට ඇස්වල ඇස් මාංශ පේශීන් වල වෙනමම චලන වගේක් පේන්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මොළයේ සහ ස්නායු පිළිබඳ පරීක්ෂා කරනකොට හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝඩ්ස් දෙකක් ඒ මස්පිඩුවර තියෙනවා. තිබ්බට පස්සේ පේනවා යාගේ හිත ගැස්සෙනවද නැද්ද කියන එක ඒ මස්පිඩුවේ පේනවා. ඒ වගේම හිත විස්්‍රාම වෙනකොටත් ඒකේ පොඩි චලන වගේක් සිදු වෙනවා. ඒ නිසා හීනෙන් නිදාගෙන බබෙක්ගේ බැලුවත් ඇද්දක නිතරම වැඩ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ඔක්කොම වෙනකොට ජීවිත ආශාව කාය ආශාව නිසා ඇස් දෙක අරලා බලන්න හිතෙනවා හිතනට සතිය කැඩෙනවයි කියලා කියනවා ඇත්තටම කැඩෙන්නේත් නැහැ කෙසේ නමුත් ඒ යටින් එන චේතනාව තියෙන ඇස් දෙක අරලා බලපන් ඇස් දෙක අරලා බලපන් කියලා ඒ චේතනාව දැකලා වහාම චේතනානුව ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒක චේතනාව තියේදී ආනාපානයත් එක්ක ඉන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් චේතනාව නිසා මම මේ විදිහට අසරිනෝ ඇසරීම නිසා සතිය කැඩෙනවා කියන කල්පනා කරලා කරනවා නම් ඒකෙන් වෙන හානිය අඩු ඒක නිසා මේ වගේ මොකක් හරි පැත්තකින් අපි අභියෝගතා පරීක්ෂණ ඉදිරිපත් වෙනවා. ඔක්කොම සුබ ලකුණු. ඔක්කොම හොඳ දේවල්. නමුත් අර කාය ආශාව ජීවිත ආශාව නිසා අපි එක හිත් කරදර ගත්තොත් ඒකම කටුකොහලක් කරදරයක් බාධකයක් බාටපත් වෙනවා. ඉතින් ඒකට උත්තරේ දෙන්න තියෙන්නේ කාය ජීවිත අපේක්ෂාවෙන් තොරව සද්ධාවකින් කරගෙන යනවනම් එවුවා නිකන් ගමනක් යනකොට පහුවෙන හැතැම්ම කණු වගේ දුර ගමනක් යනකොට හැතැම්ම කණු රාශියක් පහු කරන්න ඕනේ හැම එකටම නතර වෙලා වැඳ වැඳ ඉන්න ගියොත් ගමනක් යන්න බෑ. මේ නිසා මේ වගේ ගොඩක් ගමන් පහුවෙයි. ඒක සඳහා ටිකක් මේට වැඩිය নিরপেক্ষ භාවයේ කාය ජීවිත নিরপেক্ষ භාවයෙන් කටයුතු කරන්න එහෙම නැත්නම් ආනාපානිය අදාහගෙන සතිය අදාහ ගන්න මේකේ වාක්‍යයක් නම් ලියලා තියෙන උතර සතිය කැඩෙනවයි කියලා. හොඳට බලන්න ඒ කියන තරම් සතිය කැඩෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. ආයත් එක වහගත්තට පස්සේ තිබුණු විදිහට යන්න පුළුවන්කමකුත් තියෙනවා. නමුත් මම කියන්නේ ඇත්ත එක අරින්න උනන්දු කරනවා කියලා. එතකොට ඇත් දෙක නෑරම ඉදිරියට යන්න පුළුවන් ගතියක් එයි කියලා විශ්වාසය විතරක් පළ කරන්න පුළුවන් මේ වෙලාවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අතහරින්නට ඉවත් කරන්නට ඉවත දමන්නට ඒ අනුව හිතන්නට ඒ අනුව දකින්නට භාවනානුයෝගියා කියන සංඥාව අපහසුයෙන් හෝ අතහරින විට භාවනානුයෝගියෙක් නොමැති භාවනාවක් නේද සිදුවන්නේ ඒකදී ඇත්තටම සංඥාවේ ප්‍රශ්නයක් නන් නෙවෙයි උතන බලපාන්නේ නමුත් මූලධර්ම වශයෙන් කියන්න පුළුවන් ඒක නිසා උඩ ඉඳලා බැලුවොත් නම් නිවන් ලැබපු කෙනෙක් ඇතුවෙන් බලනවා නම් අපි අයින් කරන්න සක්කාය දිට්ඨියක් මේකේ තිබිලම නැහැ. නමුත් නැති සක්කාය දිට්ඨියක් හදාගෙන ඒකෙන් පෙළෙන ගතිය, ඒකෙන් දුක් කරදර ගන්න ගතිය බලනකොට අපි කවදා හෝ සක්කාය දිට්ඨියක් නැති බව සාහිත කරලා පෙන්නනකම් අපිට බුද්ධියක් නැහැ. ඒ පෙන්නන ක්‍රමේ එනකන් මේකේ සක්කාය දිට්ඨියක් තියෙනවා. එහෙම නැත්නම් සංඥාවක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර තියෙනවා කියන පදනමේ තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ අපි දිගටම කරන්නේ ඒ තියෙනවා කියලා පටන් ගත්ත දේ පරමාර්ථ වශයෙන් නැති බව පෙන්වන්න හදන උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක තර්කයෙන් කවදාකවත් බැහැගෙන සාර්ථක උත්තරයක් කරන්න බෑ. ඒක නිසා ප්‍රතිපදාවේ යනකොට තර්කය ඉස්සර කළොත් චින්තාමය ඥාන ඉස්සර කළොත් එහෙම නැත්නම් ණය විපස්සනා ඉස්සර කරොත් එයා හරියට ගොනාඩ ඉස්සලා කරත් ඉස්සර කරගන්න ගියා වගේ කවදාකවත් ගමනක් යන්න බෑ. ඒ නිසා ඉස්සලා කර කර ගොනා යන්න ඕනේ ඊට පස්සේ කරත්තේ. අනිත් පැත්ත හරවලා වටිනා දේවල් තියෙන කරත්තේ ගොනා මහ ගොනෙක් ඒ නිසා කරත් ඉස්සර කරන යන්න ගියාට ගොනාට රිවර්ස් ගියර් එක නැහැ. ඒක නිසා හරි අමාරුකටපත් වෙනවා. ඒ නිසා චින්තාමේ ඥාන ඉස්සර කරගත්තොත් ඒ කෙනාට භාවනා කරන්නන් පෙන්නේ පිස්සෝ විදියට. ඒ නිසා හරි අමාරුයි. මෙතෙන්දී අපිට ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගෙන චින්තාමේ ඥාන පිටිපස්සෙන් තියාගෙන ගියොත් නම් ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් හරි අපහසුතාවයකටපත් වෙනවා. මේ වෙලා තියෙන්නේ මේ චින්තාමේ ඥාන ඉස්සර වෙලා ප්‍රත්‍යක්ෂේ පසුබාලා තියෙනවා. ඒක නිසා එවැනි කෙනෙකුට හරි අමාරුයි. ඇයි මෙවැනි වාතාවරණයක් හටදී හුස්ම දිහා බලන්නේ ඇයි? ඇයි මෙවැනි වාතාවරණයක් හටදී කය දිහා බලන්නේ ඇයි? සියලු වැඩ බහා තබලම හුස්ම වැලීම ඇති තේරුම මොකද්ද? සියලු වැඩ බහා තබල මේ කය දිහා බලන එක ඇති තේරුම මොකද්ද කියලා මොන විදියෙන්වත් විශ්වාස කරන්න බෑ. එතකොට වෙන්නේ අර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන විශ්වාසයේ වෙනුවට තර්ක ඥානය ඉස්සරහට ඇවිල්ලා ඔලොමල වෙනවා. එතකොට හරි අමාරුයි පිළියම් කරගන්න අමාරුයි. බෙහෙත් කරන්න අමාරුයි. මේක බෙහෙතෙන් හැදිච්ච ලෙඩක්. ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එකක් තියෙනවා. වචන වගේක් අල්ලගෙන තියෙනවා සාසනෙම්ම අල්ලගෙන ඒකේට කියන අපිට කර වෙනවයි කියලා ඔකට සිංහලෙන් කියන්නේ. පිට කර වුණාට පස්සේ බෙහෙත් කරන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් බලන්න සරුවචනාංශ මේව ඔක්කොම බලලා කියලා තමයි ඔය මහා ලොකු වැඩ නැතුවට මේ ආනාපානෙ වගේ අත්දැකිය හැකි අත්විදිය හැකි දෙකින් පටන්ගෙන යනකොට ඔය ප්‍රශ්න විසඳුනාට පස්සේ තමයි දන්නේ විසඳුනායි කියලා. ප්‍රශ්න ඉදිරිපත් කළ තර්කයෙන් බල්ලා නම් කවදාකවත් අනකට යන්න බෑ. තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්සේ. මම සෑහෙන කාලයක සිට භාවනාව හොඳින් කරමි. සත්‍යයන් භාවනාව කරගෙන යනමුත් කෙලෙස් ධර්ම මතුවේ. මා ඊතා ධෛර්යෙන් ඒවා යටපත් කරගනිමින් ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරගෙන භාවනාව කරමි. එයින් සමාධියද වැඩේ. ස්වාමින් වහන්සේ භාවනාව කරන වෙලාවදී සතියෙන් මේ විදියට දිගටම කිරීමද භාවනාව වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තු වෙමි. කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඔය මේ කියන ක්‍රමයේ විකල්පයක් අපි දන්නේ නැහැ. අපිට කෙලස් තියෙන බව දන්නේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි. අපි භාවනා කරන දන්නේ නැති කාලේ අපිට කෙලස් තිබුණත් එකයි. අපිට තිබුණ ඉඳුරම් පිනවි විතරයි. ඒ නිසා මේ ක්‍රමයට විකල්පයක් නැති නිසා අපිට තියෙන මේක දිගටම ක්‍රියාත්මක කරලා මේකෙම මේකේ මුල් කොටස නැත්නම් අත්දැකීම් අඩු කොටස නැවත නැවත කිරීමෙන් අත්දැකීම් වැඩි කොටසත් එක්ක ගලපලා බැලීම විතරයි කරන්න පුළුවන්. තමන්ගේම මුල් අත්දැකීම්, ලපටි ලදරු අත්දැකීම් මෝරච්ච අධ්‍යක්ීමත් එක්ක කල්පනා කිරීම විතරයි අපිට කරන්න. තව කෙනෙක් එක්ක කල්පන්න බෑ මොකද අපි ඉන්නේ මානසික ශේෂ්ත්‍රයක බුදු කෙනෙකුට අයිති වැඩක්. ඒ නිසා විවේක තියෙනවනම් මේ කරපේක පිළිබඳව Tamanට විශ්වාසය තියෙනවනම් මේක නැවත නැවත කරන්න කරන්න Tamanට මේ මුල් කාලේ තිබුණ අඩුපාඩුකම් එන්නෙන් අඩුවීම හරහා ශිල්පයේ කියන ක්‍රමසහවිති පිළිබඳව වටිනාකම පරිචය වැඩිවීම හරහා තමන් යොදන කාලයට ප්‍රයෝජන තියනවා කියලා පෙන්වන්න පුළුවන් පිට කෙනෙකුට හරි අමාරුයි ගහපද ඒ නිසා තමන්ගේ මත්දැකීම හරහා තමයි තමන්ගේ අත්දැකීම වඩන්නේ ඒක නිසා සතියේට පදට්ඨානේ පෙන්වනකොට පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන සතියේට පදන වෙන්නේ සතියමයි කැඩි කැඩි ගිය සතිය වැටි වැටි ගිය සතිය අන්තිමට අකණ්ඩ සතියක් වඩටපත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ අර කඩි කැඩි ගිය සතිය නිසායි අද මේ අකණ්ඩ සතියක් ආවේ කියලා වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා මේකම සාක්කියට ගන්න දිගට කරගෙන යන එක තමයි Tamange තියෙන පෞරුෂත්වය. ගරු ස්වාමින් වහන්සේ හිත සංසුන් වී ටික වේලාවකින් ශරීරයේ විටක ඉදිරියටද පස්සටද විටක සතර දිශාවටද පැද්දේ. මේ සමහර විට නැවැත්වීමට අපහසුය. ඊට අදාළව පළවෙනි ප්‍රශ්නය එවිට කුමක් කළ යුතුද? දෙවැනි එක එසේ වන්නේ කුමන කරුණක් හේින්ද? කරුණාවෙන් පැහැදිලි කර දෙනලා සිටිමි. මේකට එක විදිහක උත්තරයක් දෙන්න පුළුවන්. යෝගාවචරයා සතිය හරහා වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් වාය ධාතුවේ කෘත්‍ය ආબોධ කරන්න හදනවා. ඒක වළක්වන්න හදනවයි කියලා කියන්නේ මේ වතුරේ තෙතමනේ නැති කරන්න හදනවා වගේ වැඩක්. වායෝ ධාතුවේ කම්පන චංචල ගතිය නැති කරන්න හදනවා වගේ වැඩක්. අපිට තියෙන්නේ මේක දිහා විදර්ශනායෙන් බලන එක විතරයි. වළක්වන්න ගියොත් ඒ ධර්මයෙන් පෙන්වන අතර කොටස බාධා කරා වෙනවා. ඇයි එහෙම වෙන්නේ? වායෝ ධාතුව කියන්නේ කම්පන චංචල තමයි. ඒක අපිට අහන්න අයිතියක් නෑ මොකද වතුරේ තෙත ගතිය තියෙන්නේ කියලා. අපිට අයිතියක් නෑ ගින්දරයි රස්නිය කියලා අහන්න. ගින්දර කියන්නේ රස්නිය තමයි. ඉතින් ඒ නිසා අපිට තියෙන මේක සාදර හිතින් දෝතින් බාර ගන්න බැරිද බාර ගන්න පුළුවන් නම් අපිට ඊගා පාඩමට යන්න පුළුවන්. මේකත් එක්ක ගැටෙන තාක්කල් අපිට ඊගා පාඩම් පන්තිට ය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දරා කියාගෙන යන්න පුළුවන් නම් ඉදිරියට යන් කියන එකයි කියන්නේ. මෙයත් මම හිතන්නේ මීට කලින් ඉදිරිපත් කළ ප්‍රශ්න දෙකේම තවත් ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවට ඊටමත් ආධුනිකෙක් මි පරයන්ක භාවනාවේ යෙදී සිටින විට නොදැනුවත්වම ශරීරයේ පිටුපසට බරවීමක් සිදුවේ එවිට කොන්දට වේදනාවක් දැනේ. එවිට මම නැවත සකස් වීමට පෙළඹේ. මෙයින් ආනාපාන සතිය බිඳේ. නැවත මුල සිට පටන් ගන්නෙමි. බිත්තියකට හේතු වී සිටීමටද අකමැත්තෙමි. මේට කල හැකි වෙනත් පිළියමක් වෙද්ද තෙරුවන් සරණයි. දැන් දැන් ඕකම තමයි උත්තරේ ඕකමයි ප්‍රශ්නේ. ඉතාව කරගෙන කරගෙන යනකොට ආනාපාන ආනාපාන කරනකොට සතිය කැඩෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත දවසේ තමයි තේරේ වෙන වෙනකොට තියෙන සතියයි කෙලින් තියෙනකොට සතියයි කොයි එකේ තිබුණා සතියේ කිසිම අරමුණකට හෝ ඉරියව්වකට මායින් කරන ගතියක් නැහැ. සතිය කියන්නේ සම්පූර්ණ ස්වාධීන ධර්මයක් අපි හිතුවට කැඩෙන්නේ ඒක නිසා බලන්න ඒ ඉරියව්ව කෙලින් කරලා හරි ගැසුවාට පස්සේ ආනාපානෙ කැඩෙනවා වෙන්න පුළුවන් නමුත් සතිය කැඩෙන්නේ නැහැ. එතකොට තේරුම් අරගනි තමයි තේරෙයි මේ සතිය කියලා කියන්නේ භාවනාන් වැඩෙන එකක් නෙවෙයි මනුස්ස හිතේ කොහොමදක් තියෙන එකක්. සතාදිපතේය සබ්බේ ධම්මා කියලා සරුවචනසේ කිම්මුලක සූත්‍රය දේශනා කරනවා. අපි ආහනපාන හිටියත් කොන්ද කෙලින් කෙරුවත් වැක් කෙරලා තිබුණත් හැම ධර්මයකටම අධිපතිවම් කරන්නේ සතිය. අපිට කියන්න තියෙන එක දාන්න, එක පිළිගන්න, ඒක අගය කරන මානසිකත්වයට ආපු ගමන් සතිය තමංගේ කෘත්‍ය කරනවා. ඒක නිසා ඒක පිළිබඳව සතිය පිළිබඳව සැක නැතුව කම්පන චංචල තිබුණත් ආනපානෙ හිටියත් අරමුණ වෙනස් වුණත් සතිය පවත්වන්න පුළුවන් එකක් සතිය දිගට තියෙන එකක් ඒක පිළිබඳ විශ්වාසයටයි සද්ධාව කියලා කියන්නේ ඒක නිසා බාධා මැද ඒක කරනකොට තමයි වඩා හොඳ විචිත්‍ර භාවනාවක් සිද්ධ වෙන්නේ ඒ නිසා හොඳට බලන්න ඒ වගේ දේවල් වෙනකොට අව탁සීරු කරන්නේ නැතුව සතිය කැඩෙන්නේ නැහැ කියන මානසිකත්වයේ බැලුවොත් මේට වඩා සම්පූර්ණ වෙනස් වෙනවා තමන්ගේ ආකල්පය ඒක නිසා එnde end end end සත්‍ය පිටබඳව තියෙන අඛණ්ඩ විශ්වාසය නොකැලල් විශ්වාසය තමයි මෙතෙන්දී අපිට ඉස්සරහට කරගන්න තියෙන්නේ ඒ ඒ හැකි සංඥාවෙන් බලන්න කියන උත්තරේ දෙන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. කොහොම අපි බලාපොරොත්තු වෙච්ච කාලයත් පැයක පමණ කාලයක් පැයක් ගත වෙලා තියෙනවා. කෙසේ නමුත් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිම කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි මොන අඩු කියන දෙයක් තියෙනවනම් අපි ඒකට අවස්ථාව ගනිමු නැත්නම් අපි මේන් පස්සේ පැයක සක්මන කාලයට පස්සේ තුනට නැවත සාමූහික පර්යංක භාවනාවකට ඉඳගෙන කරන භාවනාවට මෙතන රැස් වෙනවා කියලා මතක් කරන්න කැමතියි. හොඳයි. වෙන ප්‍රශ්න නැති බව පේන තියෙන සිල් දනාගේ නිදා නිස්සනේ මේ නිතත් භාවයේ ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරනවා. අපි ශක්මණ සඳහා වේලාව ගන්නවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.